චෛත්‍ය වන්දනාව චෛත්‍යයට හෙවත් දාගැබට වැඳීම දෙආකාරයකින් කළ හැකිය. චෛත්‍යවල තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇත්තේය. තථාගත ශරීරයේ කොටස් වන ඒ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ලෙසම සලකා ඒවා ඇති චෛත්‍යයට බුදුන් වහන්සේට වඳින ලෙසම වැඳිය හැකිය. පිදිය හැකිය. ඒ එක් ක්‍රමයකි. එසේ වඳින කල්හි බුදුරදුන්ට වඳින ගාථා කියා වැඳිය යුතුය. පූජනීය වස්තුන් පිහිටුවා කළ චෛත්‍යම පූජනීය වස්තුවකි. එබැවින් චෛත්‍යයටම වැඳීම එක් ක්‍රමයකි. එසේ වඳින තැනැත්තා විසින් චෛත්‍ය වන්දනා ගාථා කියා වැඳිය යුතුය. ඒ චෛත්‍යවලට වැඳීමට වෙන්වෙන් වූ ගාථා ඇත්තේය. රටේ චෛත්‍යෝ බොහෝය. ඒ ඒ චෛත්‍යවලට වෙන්වෙන් වශයෙන් ගාථා කියා වඳින්නට යන යතහොත් ගාථා පාඩම් කොට ඉවරයක් කළ නොහැක. ඒ දුෂ්කර කාර්යයකි. ඒ නිසා කවර චෛත්‍යයකට උවද කියා වැඳීමට සුදුසු ගාතාවක් දක්වනු ලැබේ. මේ ගාතාව කියා චෛත්‍ය වඳිනු. සබ්බ පාප විසුද්දස්ස අනන්ත ගුණ ධාරිනෝ නමාමි ලෝකනා තස්ස සාදරං ධාතු චේතියං සකල පාප මලයෙන් පවිත්‍ර වූ අනන්ත ගුණ දරන්නා වූ ලෝකනාථයන් වහන්සේගේ ධාතු චෛත්‍ය සාදරයෙන් වඳිමි චෛත්‍යයට මල් පිදීම අනන්ත ගුණ වන්නස්ස සුද්ධ සීල සුගන්ධිනෝ චේතියං ලෝකනා තස්ස පුප්පේ නේතේන පූජයේ අනන්ත ගුණ නැමැති වර්ණය ඇත්තා වූ ශුද්ධ වූ ශීල සුගන්ධය ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේගේ චෛත්‍යයට මේ මල් පුදමි පූජා වේවා චෛත්‍යයට පහන් පිදීම ඕබාසිතස්සිමං ලෝකං සද්දම්ම වර රන්සියා දීපනේතේන පූජේමි ධම්ම රාජස්ස චේතියං සද්ධර්ම සංඛ්‍යාත උත්තම රශ්මියෙන් හා ලෝකය ආලෝක කළා වූ ධර්ම රාජයන් වහන්සේගේ චෛත්‍යයට මේ පහන් පූජා කරමි. පූජා වේවා. චෛත්‍යයට කොඩි පූජා කිරීමේදී මේ ගාතාව මෙසේ වෙනස් කර කියනු. ඕබා සිතස්සිමං ලෝකං සත් ධම්ම වරරන්සියා දචනේ තේන පූජේමි ධම්ම රාජස්ස චේතියං සුවඳ දුම් පිදීමේදී මෙසේ කියනු ඕබවා සිතස්සිමං ලෝකං සද්දම්ම වරරන්සියා දූපනේ තේන පූජේමි ධම්ම රාජස්ස චේතියං දන්ත ධාතුන් වහන්සේ වැඳීම චතු සච්ඡං පාසෙත්වා සංසාරෝගා මහබ්බය සන්තාරේසි බහූ සත්තේ මහාකාරුණිකෝ ජිනෝ වදනේ තස්ස සංජාතං සත්තුනෝ සච්චවාදිනෝ ලද්ද සද්දම්ම සම්පස්සං දාඨා ධාතු නමාමිහං මහා කරුණික වූ තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කොට බොහෝ සත්වයන් භයානක වූ සංසාර නැමැති මහෝගයෙන් එතර කළසේක සත්‍යවාදී වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේහි පහළ වූ සද්ධර්මයේ ස්පර්ශය ලැබූ දාඨා ධාතුන් වහන්සේ නමදිමි. දන්ත ධාතුන් වහන්සේ තථාගත ශරීරයේ කොටසක් බැවින් එය බුදුරදුන් ලෙසම සලකා බුද්ධ වන්දනා පූජා කරන ගාථා කියා දාඨා ධාතුන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමද සුදුසුය. ශ්‍රී පාද වන්දනාව තථාගතයන් වහන්සේගේ පාසටහනට බෞද්ධයෝ ශ්‍රී පාදයේයි විවහාර කෙරෙති. එය උද්දේශික චෛත්‍යයට අයත්ය. මේ ගාථාව කියා ශ්‍රී පාදය වඳිනු. ජනානං වන්දමානානං පත්තානං සාධකං වරං තථාගත පදං වන්දේ දෙවින් දේහිපි වන්දතං වඳින ජනයාගේ ඒ ඒ ප්‍රාර්ථනාවන් සිදු කරන්නා වූ දේවේන්ද්‍රයන් විසිනිදු වඳින්නා වූ උත්තම වූ තථාගතයන් වහන්සේගේ පාසටහන වඳිමි ශ්‍රී පාදයට මල් පිදීම ජනානං පූජමානානං දූවං පනිදිසාදනං පුප්පේනේ තේන පූජේමි තථාගත පදං වරං පූජා පවත්වන ජනයාගේ ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් සිදු කරන්නා වූ උත්තම වූ තථාගතයන් වහන්සේගේ පාසටහනට මේ මල් පූජා කරමි. පූජා වේවා. ශ්‍රී පාදයට පහන් පිදීම. ජනානං පූජමානානං දූවං පනිදිසාදනං දීපේනේ තේන පූජේමි තථාගත පදං වරං ශ්‍රී පාදයට වස්ත්‍ර පිදීම ජනානං පූජමානානං දූවං පනිදි සාදනං වත්තේනේ තේන පූජේමි තථාගත පදං වරං ශ්‍රී පාදයට සුවඳ දුම් පිදීම ජනානං පූජමානානං දූවං පනිදි සාදනං දූපේනේ තේන පූජේමි තථාගත පදං වරං ශ්‍රී පාදයට කොඩි පිදීම ජනානං වන්දමානානං දූවං පනිදි සාසනං දජේනේ තේන පූජේමි තථාගත පදං වරං බෝධි පූජාව තථාගතයන් වහන්සේ බෝධි මූලයේ ලෝතුරා බුදු බවට පැමිණ නොඑක් සමවත්සුව විඳිමින් සතියක් මුළුල්ලෙහි එහිම වැඩහුන් සේක පරම වන්දනීය පූජනීය වූ ලෝකාග්‍ර භාග්‍යවතු වහන්සේ විසින් සේවනය කරනු ලැබීමෙන් බෝරුකද වන්දනීය පූජනීය වස්තුවක් විය. ඒ බෝධියෙන් පැවත එන්නා වූ සියලු බෝධි වෘක්ෂයෝද එයින් පැවතෙන නිසා පූජනීය වස්තුහු වෙති. තථාගතයන් වහන්සේ සේවනය කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ પરම්පරාවට අයත්වන කිනම් බෝධියක් උවද ඒ බෝධීන් වහන්සේගෙන් පැවතෙන බැවින් ශ්‍රී මහා බෝධිය වශයෙන් සලකා ඒ වාට වැඳුම් පිදුම් කළ යුතුය. බෝධිය පාරිභෝගික චෛත්‍ය කොට්ටාශයට අයත් වස්තුවකි. බෝධි වන්දනාවට ගාතාවක්. සේවිතං ධම්ම රාජේන නරදේවේහි පූජිතං වන්දාමි බෝධි රාජානං නිබ්බාන සුඛදායකං ධම්ම රාජයන් වහන්සේ විසින් සේවනය කරන ලද්දා වූ දෙවි මිනිසුන් විසින් පුදන ලබන්නා වූ වඳින පුදන ජනයාට නිවන් සුවය දෙන්නා වූ බෝධි රාජයන් වහන්සේ වඳිමි. පැරණි බෝධි වන්දනා ගාථා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තම්බෝධි පාදපං ඉන්ද නීල වන්නපත්ත සේත කන්ද බාසුරං සත්තු නෙත්ත පංකජාහි පූජිතග්ග සාදතං අග්ග බෝධි නාම වාම දේව රුක්ඛ වන්නිතං තං විශාල බෝධිපාද පං නමාමි සබ්බදා බෝධීන් වහන්සේට මල් පිදීම සේවිතං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුප්පේනේ තේන සාදරං ධර්ම රාජයන් වහන්සේ විසින් සම්්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කරන ලද්දා වූ බෝධි රාජයන් වහන්සේට මේ මල් සාදරයෙන් පූජා කරමි පූජා වේවා බෝධීන් වහන්සේට පහන් පිදීම සේවිතං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේ තේන සාදරං බෝධීන් වහන්සේට සුවඳ දුම් පූජා කිරීම. සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දූපේනේ තේන සාදරං බෝධීන් වහන්සේට පෑන් පිදීම සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං උදකේනේ තේන සාදරං කප්රුක් පූජාව. ඇතැම් සදහැවත්තු කප්රුක් තනා පූජා කෙරෙති. එසේ කරන කල්හි මේ ගාථාව කියා බුදුරදුන්ට කප්රුක් පූජා කරනු. සබ්බ සම්පatti දාතාරං සබ්බ ලෝක හිතං වරං කප්ප රුක්ඛේන පූජේමි කප්ප රුක්ඛූපමං ජනං සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා දෙන්නා වූ සකල ලෝකයාට හිත වූ උත්තම කප්රුකක් වැනි වූ ජිනේන්ද්‍රයන් වහන්සේට මේ කප්රුක් පූජා කරමි පූජා වේවා පිරිකර පූජාව සමත්තං අප්පකාරම්පි කරණේ විපුලප්පලං පරික්කාරේන පූජේමි අචින්තයේ ගුණං ජිනං සදහෙන් කරන දෝත නගා වැඳීම් සුළු පින්කම් පවා මහත් ඵල කිරීමෙහි සමත් අචින්තනීය ගුණ ඇති තථාගතයන් වහන්සේට මේ පිරිකර පූජා කරමි පූජා වේවා පාත්‍ර සිවුරු වටාපත් කුඩා පාවහන් ආදී යම්කිසි වස්තුවක් බුදුන්ට පුදෙන සදහැවතුන් ඉහත කී ගාතාව කියා ඒ වස්තුව පූජා කරනු. කිනම් දෙයක් හෝ පූජා කිරීමේදී කීමට සුදුසු තවත් ගාතාවක් මෙසේය. බ්‍රහ්ම දේව නරින් දේහි වන්දිතෝ පූජිතෝ සදා පූජං මේ පටිගන්හාතු පූජා රහෝ මහා මුනි බ්‍රහ්මේන්ද්‍ර දේවේන්ද්‍ර මනුජේන්ද්‍රයන් විසින් සෑම කල්හි වඳින ලද්දා වූ පුදන ලද්දා වූ පූජාර්හු මහා මුනීන්ද්‍රයන් වහන්සේ මාගේ මේ පූජාව පිළිගෙන වදාරන සේක්වා දෙවියන්ට පින්දීම කතං අම්මේ හිමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං සබ්බේ දේවානුමෝදන්තු අම්හේ රක්칸තු සබ්බදා අප විසින් සකල සම්පත් සාධනය කරන මේ පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ සෑම කල්හි අප ආරක්ෂා කෙරෙත්වා. මියගේ ඥාතීන්ට පින්දීම කතං අම්මේ හිමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං ඥාතයෝ අනුමෝදන්තු පරලෝකමිතෝ ගතා අප විසින් කරන ලද සකල සම්පත් සිදු කරන්නා වූ මේ පින පරලොව ගියා වූ අපගේ ඥාතීහු අනුමෝදන් වෙත්වා. සකල සත්වයන්ට පින්දීම කතං අම්මේ හිමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං සබ්බේ සත්තානුමෝදන්තු සුඛිතා හොන්තු තේ සදා මියගිය මෑණියන්ට පින්දීම කතං මයා ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං මාතා මේ අනුමෝදතු පරලෝකමිතෝ ගතා මා විසින් කළ සකල සම්පත් ලබා දෙන මේ පින පරලොව ගියා වූ මගේ ආදර මෑණියෝ අනුමෝදන් වෙත්වා මේ පිනෙන් මෑණියෝ සුවපත් වෙත්වා මියගිය පියාණන්ට පින්දීම කතං මයං ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං පිතාමේ අනුමෝදතු පරලෝකමිතෝ ගතා මියගිය සහෝදරයාට පින්දීම කතං මයා ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං බාතාමේ අනුමෝදතු පරලෝකමිතෝ ගතෝ මියගේ සහෝදරියට පින්දීම කතං මයං ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං බගිනීමේ අනුමෝදතු පරලෝකමිතෝ ගතා මියගේ පුත්‍රයාට පින්දීම කතං මයං ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං පුත්තෝ මේ අනුමෝදතු පරලෝකමිතෝ ගතා මියගිය තුවට පින්දීම කතං මයං ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං දීතාමේ අනුමෝදතු පරලෝකමිතෝ ගතා මියගිය සැමියාට පින්දීම කතං මයා ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං බත්තාමේ අනුමෝදතු පරලෝකමිතෝ ගතෝ මියගිය භාර්යාවට පින්දීම කතං මයං ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං ඡායාමේ අනුමෝදතු පරලෝකමිතෝ ගතා මියගිය ගුරුවරයාට පින්දීම කතම් මයං ඉමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං ගරුමේ අනුමෝදතු පරලෝකමිතෝ ගතෝ ප්‍රාර්ථනා ගාතා ඉමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්තියා පාපුනේයාමි නිබ්බානං අජරං අමරං වරං ඉමිනා පුඤ්ඤ කම්මේන යාව පප්පයෝමි නිබ්බුතින් තාව සබ්භවේස්වාහං පඤ්ඤවා සීලවා භවේ මහද්දනෝ මහායසෝ අප්පලෝභෝ අමච්චරී සදා දානේ රතෝ සද්දා සංහවාචෝ බවාමිහං මෙත්ත චිත්තෝ කාරුණිකෝ සදා පරහිතෝ රතෝ ගුණං යුගුණවන්තානං තේසං සක්කාරකෝ භවේ මහබ්බලෝ निराතංකෝ දක්ඛෝ සබ්බත්ත සාදනේ සුමිත්තෝ චිරජීවීච භාවේයං ධම්මිකෝ සදා ගාතාවල තේරුම මම මේ පිනෙන් ජරාවක් නැත්තා වූ මරණයක් නැත්තා වූ උතුම් වූ නිර්වාණයට සුඛ ප්‍රතිපදාවෙන් පහසු පිළිවෙතින් පැමිණෙම්වා මම මේ පිනෙන් යම්තාක් නිවනට පැමිණෙම්ද එතෙක් සියලු භවයන්හි නුවණැත්තේද සිල්ලැත්තේද වෙම්වා. බොහෝ ධන ඇත්තේද බොහෝ පිරිවර ඇත්තේද ලෝභ නැත්තේද මසුරුකම් නැත්තේද සෑම කල්හි දීමට සතුටු වන්නේද ශ්‍රද්ධාව ඇත්තේද මෘදු කතා ඇත්තේද වෙම්වා මෙත්සිත ඇත්තේද කරුණාව ඇත්තේද සෑම කල්හි අනුන්ට යහපත කිරීමෙහි සතුට ඇත්තේද ගුණවතුන්ගේ ගුණ දන්නේද ඔවුන්ට සත්කාර කරන්නේද වෙම්වා මහත් කාය බල ඇත්තේද රෝග නැත්තේද සකලාර්ථයන් සිදු කිරීමෙහි දස්කම් ඇත්තේද යහපත් මිතුරන් ඇත්තේද බෝකල් ජීවත් වන්නේද ධර්මය අනුව ක්‍රියා කරන්නේද වෙම්වා මේ ප්‍රාර්ථනා ගාථා ප්‍රබන්ධ කර ඇත්තේ පුරුෂයන් විසින් කරන පරිදි පුරුෂ ලිංගික වචනවලිනි ස්ත්‍රීන් විසින් කීමද වරදක් නැත. එහෙත් භාෂා රීතියට නොගැලපේ. භාෂා රීතිය අනුව ස්ත්‍රීන් විසින් කියවිය යුත්තේ මෙසේය. ශ්‍රී ලිංග ප්‍රාර්ථනා ගාථා එමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්තියා පාපුනීයාමි නිබ්බාණං අජරං අමරං වරං ඉමිනා පුඤ්ඤ කම්මේන යාව පප්පෝ මිනිබ්බුතින් තාව සබ්බ වෙස්වාහං පඤ්ඤා සීලවති භවේ මහද්දනා මහායසා අප්පලෝභා අමච්චරා සදාදානේ රතා සද්ධා සංහ වාචා භාවාමිහං මෙත්ත චිත්තා කාරුණිකා සදා පරහිතේ රතා ගුණං යුගණවන්තානං තේසං සක්කාරකා භවේ මහා බලා නිරාතංකා දක්ඛී සබ්බත් සාදනේ සුමිත්තා චිර ජීවානි භාවේයන් ධම්මිකා සදා බුදු බව පැතීම ඉමිනා පුඤ්ඤ කම්මේන සත්තේ සංසාර සාගරං සන්තාරිත්වා සුඛාපේතුම් බුද්ධෝ හෝමි අනාගතේ බුද්ධෝ හං බෝධිස්සාමි මුත්තෝ හං මොචයේ පරේ තින්නෝ හං තාරිස්සාමි සංසාරෝගා මහබ්බයා මේ පිනෙන් සත්වයන් සංසාර සාගරයෙන් එතෙර කොට සුවපත් කරනු සඳහා අනාගතයේහි බුදු වෙම්වා මම චතු සත්‍යඥානය අවබෝධ කොට අන්‍යයන්ට අවබෝධ කරන්නෙම්වා මම සංසාර දුකින් මිදී අන්‍යෝද මුදවන්නෙම්වා මම සංසාර සයුරෙන් එතෙරව අන්‍යයන්ද එතෙර කරන්නෙම්වා ගුරුළු ගෝමීන්ගේ පැතීම කුදිට්ඨින් පාපමිත්තංච නසවෙයං කුදාචනං හිත චිත්තේන සත්තානං බණීය මදුරංගිනං ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ නභවෙයං කුදාචනං කිලේසවසිකෝණේව චරේයන්තු බවා භවේ යාවා හං පවරං බෝධින් නාදි ගච්ඡාමි සබ්බතා සත්තං තාවරක්කේයං දස කම්ම පතං සුභං බුදුබව පතනුවන්ට ඉහත දැක් වූ ප්‍රාර්ථනා ගාථා දෙකට මේ ගාථා තුනද එකතු කර පැතීම ඊතා හොඳය ගාථාවල තේරුම මෙසේය මිත්‍යා දෘෂ්ටිකයන්ද පාප මිත්‍රයන්ද කිසි කලෙක සේවනය කරන්නට සිදු නොවේවා. හිත චිත්තයෙන් සත්වයන් හා මිහිරි කතා කරන්නෙම්වා. කිසි කලක ස්ත්‍රීන්ට ලොල් නොවෙම්වා, සුරාවට ලොල් නොවෙම්වා, භවයක් භවයක් පාසා ක්ලේශයන්ට වසඟව හැසිරෙන්නෙක් නොවෙම්වා. යම් තාක් මම උත්තම වූ සම්්‍යක් සම්බෝධියට නොපැමිණෙම්ද එතෙක් සෑම කල්හි දස කුසල කර්මපතේ රකින්නෙම්වා විෂ්ණු දෙවියන්ට පින්දීම නීලවන්නෝ මහා තේජෝ බලෝ ගුරුල වාහනෝ වෙන්හූ නමෝ දේව රාජා ඉමං පුඤ්ඤානුමෝදතු කතරගම දෙවියන්ට පින්දීම සලානනෝ මහා තේජෝ බලෝ මයුර වාහනෝ දේවින්දේ කාචරගාමේ ඉමං පුඤ්ඤානුමෝදතු සමන් දෙවියන්ට පින්දීම වාරණ වාහනෝ සම්මා සම්බුද්ධ පද පූජකෝ තේජස්සී සුබනෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු විභීෂණ දෙවියන්ට පින්දීම. කල්යාණී පුරරම්මේ තුරංගවාහනෝ බලී විභීෂණ වේහයෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු උත්පලවන්න දෙවියන්ට පින්දීම ලංකායන් සාසනා රක්ඛෝ මහේ සක්කෝ මහිද්దికෝ දේවින්දෝ උප්පලවන්නෝ ඉමං පුඤ්ඤානුමෝදතු සක්දෙවිඳු විසින් ලක් බුදු සසුන බාර කළ දෙවියා පිළිබඳ මත ભેදයක් තිබේ. සමහරු ලංකා ශාසන ආරක්ෂක දෙවි විෂ්ණු ලෙස සලකා ඔහුට පින් දෙති. සමහරු උත්පලවන්න ලෙස සලකා ඔහුට පින් දෙති. කැමැත්තක් කිරීමට විෂ්ණු උත්පල වර්ණ දෙදෙනාටම පින්දීමට ගාථා දෙකක් මෙහි යෙදේ. සීවලි පූජාව සීවලි මහරහතන් වහන්සේට පුද පූජා පවත්වන පින්වත් වූ මේ ගාථා පාඩම් කරගෙන වැඳුම් පුදුම් කරත්වා සීවලි තෙරුන් වහන්සේට වැඳීම පියං දේවේ manussානං බ්‍රහ්මාණං ච පියං තතා පියං නාග සුපන්නානං කත කිච්ඡං අනාසවං ලාභින් ලබන්තං සබ්බත් වනේ ගාමේ ජලේ ඵලේ ලාභී නමග්ගතං පත්තං කත්වාන කුසලං බහුම් ජල බින්ජං මහා තේජං පබින්න පටිසම්බිදං සුසීලං සීවලී තේරං නමාමි සිර සාදරං සීවලී තරුන්ට මල් පිදීම පියං දේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලං සීවලී තේරං පූජේමි කුසුමේනහං සීවලී තරුන්ට පහන් පිදීම පියං දේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලං සීවලී තේරං දීපේන පූජයා මහං සීවලී තෙරුන්ට සුවඳ දුම් පිදීම පියං දේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලං සීවලී තේරං දූපේන පූජයා මහං සීවලී තෙරුන්ට ගිලන් පස පිදීම පියන් දේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලං සීවලී තේරං ගිලාන පච්චයන් ඉමං සීවලී තෙරුන්ට ආහාර පූජාව පියං දේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලං සීවලී තේරං පූජේමි භෝජනං ඉමං